ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අපේසුන්දර. ආයුබෝවන් හිතාදර සහෘදයිනි ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ. පියකරු බව නගා දිය දහමින් පිදුණු ලියතුරු මත දිලෙන ඵල මැනවින් ඉදුණු පිවිතුරු වනපෙතින් කඳු යායෙන් සැදුණු මෙම සරු රට රසඳුනකි දෙනුවන් රැඳුණු බටහිර ප්‍රසිද්ධ කවියෙකු වූ බයිරන්ගේ කවියක අනුවාදයක් ඒ. අපේ රටට මේ කවිය ගැළපෙනවා ඒ අදහස ගැළපෙනවා. අපි රට බේරගන්න ඕනේ පරිසරයේ සබදාහම බේරගන්න ඕනේ මිනිසුන් බේරගන්න ඕනේ. අපි කල්පනා කළ යුත්තේ රට අපිට මොනවද දෙන්නේ කියලා නොවේ අපි රටට මොනවද දෙන්නේ කියන කාරණය. ආරම්භක ගීය වශයෙන් තෝරගන්න හිතුවේ දේශාභිමානී ගීතයක්. මේ ගීතය ගායනා කළේ සංගීත තනු නිර්මාණය කරමින් වික්ටර් රත්නායක ගායන වේදියා සංගීතඥයා විසින් මගේ දැනුම හැටියට මේ ගීතය රචනා කළේ අරීසෙන් අහුබුදු කිවිසුරන් විසින්. කලට දෙකට එළිය දුක් ගැට යම් මරු ඉදිර අහස රජින් වවමු කන පුදා තේරි ලංකා රජින් වවමු කන පුදා තේරි ලංකා රජින් වවමු කන පුදා පවමු පණ පුදා ශ්‍රී ලංකා රකින් පවමු පණ වගේ ශ්‍රී ලංකා රකින් පවමු පණ පුදා ගැටලු හා අමාරුකම් මැදින් අනපේක්ෂිත අවස්ථාවන් ඉස්මතු වනවා. එම අවස්ථාවන් කොහෙත්ම අත් නොහැර තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නා පුද්ගලයා බුද්ධිමතෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා එසේ කියන්නේ 1879 සිට 1955 දක්වා එතුමා ජීවත් වුණා. සත 50 කියලා චිත්‍රපටයක් තිබුණා. 960 ගණන් වල තමයි ඒ චිත්‍රපටිය තිරගත වුනේ. ඒ චිත්‍රපටිය සංගීතවත් කළේ ආර් මුත්තුසාමි සංගීතවේදියා. හර්බර්ට් ටැම්සෙනි විරත්න ගීපද රචකයා ලියු ගීතයක් මිනොන් රත්නම් මේ බටහිර ඌරුවට මේ ගීතය ගැයුවා මේ අවන්හල් ගීතයක් එහි තේරුම එහි වචන වලින් මතුවෙන අදහස මායාවී කල්පනාවක් වගේ වුණාට කිසියම් යථාර්ථයක් ස්පර්ශ කරනවා මේ මිනොන් රත්න සදා ඕමේරේ සෙන්සෙමු නැලවෙමු නජා අපි එකතුව රිසි ලෙස සිනා සිටි පැත්තෙන නැලවෙන රැකු لما عبيت من لغ سورة لما අද අපි ඉන්නේ විනෝදෙන් නමත් ඔබේ රේ කවුරුද ඉන්නේ පුරා වගේමත් එය හොඳ නෑ ਸਰව අශුභවාදියා හැම අවස්ථාවකම බාධකයක් දකිනවා. ඒ වගේම ਸਰව සුභවාදියා හැම බාධකයකම අවස්ථාවක් දකිනවා කියලා ග්‍රීක කිවියර පින්දාර් විසින් කියනවා. එතුමා ක්‍රිස්තු පූර්ව 552 සිට 442 දක්වා ජීවත් වුණු දාර්ශනිකයෙක්. ಭಾರತೀಯ භජන් ගීතයකට අවකාශ සලසා ගන්න සූදානම් වෙනවා. භජන් ගීයක් අහනකොට හිතේ දුක කම්පාව අඩු වෙනවා. දෙවියන්ට අපි අපේ දුක කියනවා බැතිය සැදැහැව ප්‍රකාශ කරනවා. දෙවියන්ගේ නම ගයනවා. අපි අපේ ජීවිත සංසුන් කරගන්න බලනවා. අපට ඒබඳු ජීවිත සංසුන් කරන සංගීතයක්, භජන් ගීතයක්, භාවනාවක්, මනක් යෝග කිරීමක් අවශ්‍ය වෙනවා. බලමු මේ භජන් ගීතය ඔබ මීට පෙර අහලා තියෙනවද කියලා. कृष्ण कन्हैया सबकी आंखों का तारा वृंदावन का कृष्ण कन्हैया सबकी आंखों का मन ही मन क्यों जले राधिका मोहन तो है सबका प्यारा मन ही मन क्यों जले राधिका मोहन तो है सबका प्यारा कृष्ण कन्हैया सबकी आंखों का तारा पर नंद कलाला जब जब रास रचाए 去呀，走 सबका प्यारा वृंदावन का कृष्ण कन्हैया सबकी आंखों का तारा මිනිසුන් අතර ඇත්තේ සුළු වෙනසක්. එහෙත් එම සුළු වෙනස ලොකු වෙනසක් සිදු කරනවා. සුළු වෙනස නම් ආකල්පයයි. ලොකු වෙනස නම් එම ආකල්පය ධනාත්මකද ඍණාත්මකද යන බවයි. ස්කොට්ලන්ත විද්‍යාඥයෙකු වූ ජේම්ස් ඩිවාර් විසින් මෙය පැවසුවේ 1842 ඉඳලා 1923 දක්වා එතුමා ජීවත් වුණා. නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක මේ ගායන ශිල්පීන් ශිල්පිනියන් ගැයූ ගීතයක් අපි තෝරගන්නවා එදිදා සංග්‍රහයට PLA සෝමපාල මොහමඩ් සාලි මේ දෙදෙනාගේ නම් තමයි සංගීත නිර්මාණයට යොදලා තියෙන්නේ 962 චිත්‍රපටයක එන ගීතයක් කරුණාරත්න අබේසේකර විසින් ගීපද රචනයෙන් ඔපවත් කළ චිත්‍රපටයක්. ඉතින් අපි ඒ ගීතය සවන් යොමු කර රස විඳිමු. මොනවදු කියන්නකෝ කියන්නකෝ මගේ දෙමින් උපන් කෙලි යන්නක කුටියක් විගාලා තෙල්කල ජලේ චන්ද්‍රයත් පරාද වේවි සිසිලකින් ඔබේ සූර්ය රශ්මියෙන් පහන් යාවි ලෝකලේ මං පහන් කරන්නයි ඔබේ ගලේ මං ලබපු දුක් මැදින් කිවිලි බිහිුනේ මල්කෝ ඇත්තේ ලෝකේ සම්පතේ සුවේ රන් විමානේ රන් කිවිලියක් මෙයින් මැවේ ලෝදින් නගේ දුකින්ද ඇත්තේ මින් මලේ තේමහන්න මින් කොයි මා පන්කලේ මං ලබපු දුක් මැදින් කිවිලි බිහිමුනේ නාමලෙන්දි නූලියක් වදෝ මඟක ඉනිපෙති එකින් එක තනා තියෙන්නේ එක පෙත්තක නතර වී සිටීමට නම් නොවේ. පෙත්තෙන් පෙත්ත ඉහළට නැගීමටයි. චීන මහාචාර්යවරයෙකු වූ ලාओत्से තුමා එසේ කියන්නේ. ක්‍රිස්තු පූර්ව 604 සිට 531 දක්වා ලාओत्से තුමා මහත් බලපෑමක් ඇති කළ ආධ්‍යාත්මික ආලෝචනා ඉදිරිපත් කළ චින්තකයෙක් දාර්ශනිකයෙක් එතුමා තමයි ඔය අදහස පවසන්නේ අපි යමු වෙනවා ධර්මසිරි ගමගේ මේ කලාකරුවා අපාතර නැති වුණත් නම නිර්මාණ අමරණීයයි සෝමදාස ඇල්විටගල සංගීතවේදියාත් එහෙමයි මේ දෙදෙනාගේ එකතුවෙන් ලියවුණු ලස්සන ගීතයක් සොඳුරු ගීතයක් ජේ.ඒ. මිල්ටන් පෙරේරා ඇතුළු පිරිස මේ ගායන ශිල්පියා බොහොම දක්ෂ කෙනෙක්. මේ සියලු දෙනා අද මිය පරලෝ ගිහිල්ලා. හැබැයි නිර්මාණ අපට රස විඳින්නට ඉතුරු කරලා තියෙනවා. අම්පුනේ ලංගගෙන හෙන්නේ Surare Gupedi, Surare Gupedi. ും ദിയനാകെ वर्णपित मेदत गिलन्ने आलवडन गमन किययन्ने आलवडन गमन किययन्ने मरटमुआवे घोटदरेते developing පොහොසත් වූ පසු ප්‍රතිපත්ති සුරැකීම පහසුයි. වඩා වැදගත් වන්නේ දිලිඳු වූ විටත් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමයි. අපි සියලු දෙනාම අපේක්ෂා කරන අපේ රට අපේ ජන සමාජය ජන සංස්කෘතිය සහජීවනයේ සමගිය සතුට උදා වේවා කියා පතනවා මම ප්‍රණීත බෙසුන්දර Thank you. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක